තේරෙනවා. අපි විසුද්ධි මාර්ගය අසුරු කරගෙන දේශනා කරන්නේ මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය. ත්‍රයත් දන්නවා මීට කලින් දේශනා කරපු ධර්මයන් ඔයත් හොඳට ශ්‍රවණය කරලා තියෙනවා. අහලා තියෙනවා. යම් මට්ටමකට දර්ශනය නිවැරදි වෙන්න පුළුවන්. මේ දර්ශනය හොඳට පැහැදිලි වෙන්නත් ඇති. මොකද බණ ටික අහන්න ඕනේ. අහලා ධාරණය කරගෙන ඒක නැවත නැවත විමසලා සත්‍යද අසත්‍යද කියලා තම තමන්ම තීරණය කරන්න ඕනේ. ඒ නිවැරදි ක්‍රියාව නිවැරදිව දැනගන්නත් ඕනේ, නිවැරදිව දැකගන්නත් ඕනේ. මේකේ තියෙනවා දෙකක්. නිවැරදිව දැනගන්න, නිවැරදිව දැකගන්න. දැන් මේ භෞතික වස්තුවක් අපිට අතට අරගෙන හොඳටම ලං කළා බැලුවොත් එහෙන් දැකලා කියන්න පුළුවන් මේක මේ ද්‍රව්‍යයෙන් නිෂ්පාදනය කරලා තියෙන්නේ හදලා තියෙන්නේ කියලා. සකස් කරලා තියෙන්නේ. මේක පිත්තල කියන්න පුළුවන්. මේක රත්තරන් කියන්න පුළුවන්. මේක සුදු යකඩ කියන්න පුළුවන්. මේක නැත්තම් යකඩ වෙන ලෝහ වර්ගයක් කියන්න පුළුවන්. එයාදී වශයෙන් <clears throat> ළඟට අරගෙන S2 බැලුවොත් ඒක පිළිබඳව අර ඒ භෞතික වස්තුව පිළිබඳව ලෞකික ඥාණයෙන් තීරණය කරන්න පුළුවන්. හැබැයි මේ ධර්මය කියන එක ඇහෙන් දැකලා තීරණය කරන්න බෑ. මේ ධර්මය මනසින් දැකලා තීරණය කරන්න. හැබැයි මනසින් දකින්න පුළුවන්. ඒ මනසින් දකින දේ ඇහෙන් දකින්නට වඩා නිවැරදියි. දැන් හෙන් දකින්නේ යම් වස්තුවක් නම් ඒ වස්තුව නිර්මාණය කරපු දේ දකින්නේ මනසින්. ඒක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මය. පිටතින් දැකලා තීරණය කරන්න එපා. අභ්‍යන්තරයෙන් දකින්න. ඇතුළතින් දකින්න. ඇතුළත දකින්න නම් මනස ඕනේ. සිත ඕනේ. විඥානය ඕනේ. මග නොමග නොමග යන්නේ නැතුව මොකද මෙච්චර කාලයක් අපි නොමග ගිය නිසා තමයි අපිට නිවෙන්නේ නිවනින් නිවෙන්න බැරි වුනේ. එහෙම නැත්නම් බණහඬ වාඩි වෙන්නේ නිවනින් නිවුණා නම් කියන්නේ අරහත් ඵලය උපදවා ගත්තා නම් අඩු වශයෙන් සෝවාන් වුණත් බණහනවා. මොකද ඉතිරි කටයුතු ටික කරන්න එපේ. අරහත් ඵලය උපදවා නම් ආයි බණහන්න ඕනේ අවශ්‍ය නැහැ. එතන ඉවරයි. එහෙම බැරි වෙච්ච නිසානේ බණහඬ වාඩි වෙන්නේ. එහෙනම් අපි නිවැරදිව දැනගත්තෙත් නැහැ, නිවැරදිව දැකගත්තෙත් නැහැ කියන එක තමම තම තමන් විසින්ම තීරණය කරගන්න ඕනේ. තර මග්ගම් මග්ග ඥාන දර්ශන විසුද්ධියේ ඉඳලා අරහත් ඵලය දක්වාම මෙනෙහි කරන්න තියෙන සිහි කරන්න තියෙන්නේ කරුණු තුනකින්. ඒ කරුණු තුන තමයි නිත් අනිත්‍ය දෙයක් හැටියට මෙච්චර කාලයක් දැක්ක දේ අනිත්‍ය හැටියට දකින්න ඕනේ. සැපයි කියලා මෙච්චර කාලයක් හිතාගෙන හිටියදී දුක්ඛ හැටියට දකින්න ඕනේ. ආත්මයි කියලා හිතාගෙන හිටියදී තමාගේ වශයෙන් පවත්වන්න පුළුවන් කියලා හිතාගෙන හිටියදී අනාත්මයි කියලා දකින්න ඕනේ. එතන මේක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන නිවැරදි වූ ලක්ෂණ තුන. අනිත්‍ය, දුක්ඛ, අනාත්මයි. එහෙනම් අපි ඒක නිවැරදිව දැනගෙන නැහැ තාම. නිවැරදිව දැකගෙනත් නැහැ තාම. ඒතර දැනගන්නේ හා දැකගන්නේ මනසින්, සිතින්, විඥාණයෙන්. පසුගිය සතිය අපි දේශනා කළේ මොකද සතියෙන් සතියට සම්බන්ධයි. පසුගිය සතිය දේශනාව අවසන් කරපු තැනින් මේ සතිය. ඒතකොට අද ධර්ම දේශනාව පටන් ගන්නවා. පසුගිය සතිය අපි විස්තර කළේ කාය සම්පස්සජා චේතනා කියන ධර්මතා ටික උපකාර කරගෙන මේ ධර්මය අවබෝධ කරගන්න නම් කොටස් ටික අනිවාර්යයෙන්ම වෙන් කරන්න ඕනේ. කොටස් වශයෙන් වෙන් කරන්න ඕනේ. කොටස් වශයෙන් වෙන් කරගන්න කියලා බුදුරජාන් වහන්සේ දේශනා කළේ හේතුවක් ඇතිව. කොටස් ටික ඔක්කොම එකට එකතු කරලා තමයි අපි කතා කරන්නේ. අපි දකින්නේ. අපි මෙනෙහි කරන්නේ. කොටස් ටික ඔක්කොම එකට එකතු කළා. තමන්ගේ සහෝදරයෙක්, තමන්ගේ ඥාති කෙනෙක් දුර ඉන්නවා නම් අපි කතා කරන්නේ ආයි කට්ටිය ගොඩක් දවසකින් දැක්කේ නැහැ. අපේ දුව ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. පුතා ඉන්නේ ඇමරිකාවේ ගොඩක් කාලෙකින් දැක්කේ නැහැ. සම්මුතිය මෙනෙහි කරන්නේ. පුජ්‍යලයක් හැටියට, කෙනෙක් හැටියට. එහෙමනේ හිතන්නේ. ඒ සිතුවිල්ල වැරදි. ඇයි? තථාගතයන් වහන්සේ ධර්මය ආරම්භ කරන්නේ නිස්සත්ත්ව නිච්චීව. සත්‍යයක් නෑ. ජීවියක් නෑ. හැබැයි පේනවා සත්‍යයක් ඇස් දෙකට. මනසින් දකින්න බෑ. ඒ නිසා තමයි බෙදන්න කියන්නේ. වෙන් කරන්න කියන්නේ. දාද වෙන් කරනවා එකෙන් කරුණු පහක්. එතකොට පසුගිය සතියේ ඒ කය පහස දෙක නිසා සිත තුන් කරුණ එකතු ස්පර්ශය කාය සම්පස්ස හා ඒ ස්පර්ශය නිසා විඳීමේ සිත එතන ඉඳලා ඉදිරියට යන ආකාරය ගිය සතිය විස්තර කළා. අද ගන්නවා මනෝ සම්පස්සජා චේතනා. ගැඹුරුයි හොඳට අහන්න. මනෝ කියන්නේ මොකක්ද? මනසට. සිතට. විඥාණයට. දැන් හැම එකක් තියෙනවා. තියෙනවා. තියෙනවනේ සිත. මේක බැහැර වෙච්ච වෙලාවට මේ කයෙන් ඇති වැඩක් නැහැ. ඒක පුච්චන්න ඕනේ, ඒක වල දාන්න ඕනේ. එහෙනම් ක්‍රියාකාරීත්වය ගෙනියන්නේ සිතෙන්, විඥානෙ. බණහනෙන්න කිව්වේ සිත. ධර්මදේශනාවක් කරන්න ඕන කියලා ඉස්ලාම ආවිසිතක්. එහෙනම් සිත විසින් මෙහෙවන්නේ. ඔව්. ඒකට තමයි මනෝ කියලා කියන්නේ. මනස, සිත, විඥානෙ. අපේ සෑම මොහොතකම මෙහෙවන්නේ මේ රූප ධර්මයන් මෙහෙවන්නේ සිත විසින්. එහෙනම් ඒකට කියනවා මනස කියලා. මනෝ. ඒකට ගෝචර වෙන්නේ මොනවද? ඒකෙන් ගන්න පුළුවන් බාහිර රූපයක් අරමුණු කරන්න පුළුවන්. උදාහරණයක් ගත්තොත් මේ මල් වාස් එකක් තියෙනවා මේක පිළිබඳව හිතන්න පුළුවන්. ආ මේකේ රතු පාට මල් තියෙනවා, සුදු පාට මල් තියෙනවා, කහ පාට මල් තියෙනවා. පුළුවන් නේද? ඒතර ඒ ආරම්මණයක් ඒක. ඒ කියන්නේ සිතක් හදන්න උපකාර වෙනවා. මේක මල් වාස් එක. එහෙම තියෙනවනේ. ඔව් එහෙම තියෙනවා. ඒ ගන්න ආරම්භනේ රූප. හැබැයි තවත් කීපයක් තියෙනවා අපි මනසින් අරමුණු කරන ඒවා. අපි ඊයේ පෙරේද යම් විඳීමක් වින්දා. අපි කියමු නාට්‍යයක් බලලා හරි. චිත්‍රපටයක් බලලා හරි. යම් ආස්වාදයක් වින්දා නම් දැන් මේ මොහොතේ ඒ විඳීම් ස්වභාවය සිහි කරන්න බැරිද? ඒ නාට්‍ය හෝ ඒ චිත්‍රපටිය බලලා අපි ආස්වාදයක් වින්දාද එහෙම නැත්නම් අපිට ඒක ගැළපුණ නැද්ද අපි ඒක තරමක් බලලා අතහැරලා දැම්මද දැන් මේ පිළිබඳව විඳීම පිළිබඳව හිතන්න බැරිද පුළුවන් ඒකට කියන වේදනා දැන් ඒතොර ඒ බාහිර රූපය පිළිබඳව හැදුණු සිත මනෝවිඥානය පැහැදිලිද කියන්නේ කර්ණ තුන එකතු කළේ ස්පර්ශයයි ඒ කියන්නේ මනස අර මල් වාසයක නම් අරමුණු කළ එක රූපයයි. ඒතොර මේ දෙක නිසා හැදුණානේ සිතක්. ඒකට කියන්නේ මනෝ විඥානේ. දැන් මේ රූපය ඇහැට ස්පර්ශ වුණේ නැත්නම් අපිට මේ සිත හැදෙන්නේ නැහැ. ඒකට කියන්නේ මනෝ සම්පස්ස. දැන් හැම එකක් තියෙනවා. තියෙනවා. ඒතොර ඒ ස්වභාවය විඳිනවා. මනසින් විඳින්නේ. මේක ලස්සනයි. আදි වශයෙන් විඳිනවා. දැන් මේක හඳුනාගත්තනේ රතු පාට, සුදු පාට, කහ පාට ආදි වශයෙන්. ඒ හඳුනාගත්තේ සංඥාවෙන්. ତර මනෝ සම්පස්සජ සංඥා. මේ මල් වාසික වටිනවා නම් ඒක Tamanට අයිති කරගන්න හිතෙන්නේ නැහැ. ලස්සන නම් හොඳ නම් වටිනාකමක් තියෙනවා නම් ඒක Tamanට අයිති කරගන්න හිතෙන්නේ හිතෙනවා. ඒකට කියනවා චේතනා කියලා. ඒතර මනස ඒකෙන් අරමුණක් වශයෙන් ගත්තේ රූප දෙක නිසා හැදුවා සිතක් කර්ණ තුන එකතු කළේ ස්පර්ශයයි ස්පර්ශය නිසා විඳීමේ සිතක් වර්ණ වශයෙන් හඳුනාගත්ත සංඥාවෙන් ඒක තමයි සතු කරගන්න ආසාවක් ඇති වුණා චේතනා. මනස බාහිර අරමුණු දෙක නිසා සිත මනෝ විඥානයයි කර්ණ තුන එකතු කළේ මනෝ සංපස්සයයි විදීමේ සිත මනෝ සංපස්සජා වේදනා හඳුනා ගැනීමේ සිත මනෝ සංපස්සජා සංඥා අර විඳ දේ පිළිබඳව හඳුනාගත්ත හඳුනාගත්ත දේ පිළිබඳව Taman සතු කරගන්න ආසාවක් ඇල්මක් ඇති වුණා ඒකට කියනවා චේතනා සිතේ තන රැඳිලා සිතේ තන බලවත් වෙලා සිතේකට ඇලිලා පැහැදිලිද කියන එක දැන් ඒතර චේතනා කියන්නේ මොකක්ද කර්මය පැහැදිලිද එතකොට මනස දැන් මෙතනදී අපි දැනගන්න ඕනේ මේ මනස කොහොමද සකස් වෙන්නේ? සිත කොහොමද සකස් වෙන්නේ? සිත හැදෙන්න නම් අර පවතිනව ඒ කියන්නේ ප්‍රවෘත්තිය මත පවතින සිතට බාහිර අරමුණක් ඕනේ. ඒ කියන්නේ කො රූපයක් අරමුණු කරන්න ඕනේ. එහෙම නැත්නම් මම ඉස්සෙල්ලා කියාගෙන ආව විඳීමක් පිළිබඳව අර නාට්‍යයක් එහෙම බලලා එහෙම නැත්නම් චිත්‍රපටයක් බලලා ඒතර අතීතයේ වෙච්ච සිදුවීමක් ඒ වින්දනයක් ඒක කරමුණු කරන්න පුළුවන්. ඒ අනුව හැදෙනවා සිතක් මනෝවිඤ්ඤාණය. එතකොට ඒ බාහිර රූපය හෝ ඒ විඳීමේ සිත මනසට ස්පර්ශ වුණා. ඒ මනෝ සංපස්සේ. ඒ ස්පර්ශය නිසා තමයි අර විඳීමේ සිත හැදුනේ. එතන හඳුනා ගැනීමේ සිත. හඳුනාගත්තා. ඒ හඳුනාගත්තට කියන්නේ සංඥා. දැන් ඒක Taman සතු කරගන්න ආසාවක් ඇති වුණා නම් ඒකට කියනවා චේතනා. දැන් මනෝ සංපස්සජ චේතනා. චේතනා කියන්නේ මොකක්ද? කර්මයයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරා සත්‍යාගේ පැවැත්මට කරුණු දෙකක්. මොකද්ද? කම්ම නියාම, චිත්ත නියාම. විශ්වයේ පැවැත්මට කරුණු තුනයි. ඒ තමයි බීජ නියාම, ඍතු නියාම, ධම්ම නියාම. න්‍යාම ධර්ම පහක් කාලා තියෙනවා. තුනක් විශ්වයේ පැවැත්මට. බීජ න්‍යාමය. යම් බීජයක් වැපුරුවා නම් ඒ බීජයට අනුරූප ඵලයක් ලැබෙන්නේ. කොස් සැටයක් නම් හිටෙවේ කොස් ගහක්. අඹ ඇටයක් නම් හිටෙවේ අඹ පැලයක්. ඒක බීජ න්‍යාමය. ඍතු න්‍යාමය. මේක කවුරුවත් රිමෝට් එකකින් වෙනස් කරනව නෙමෙයි. දෙසැම්බර් ජනවාරි පෙබරවාරි වෙනකොට සීතලයි. නේ. ඒතර අප්‍රේල් මැයි මේ දවස්වල රස්නේ. ඊට පස්සේ ජුනි පහ වුණාම යම් වසන්ත කාලයක් වෙන සෞම්‍යයි. දැන් මේක රිමෝට් එකකින් කරන එකක් නෙමෙයි. ඒක ඍතු නියාමයේ. අනිත් එක ධම්ම නියාම. ඒතර ධම්ම නියාමය තමයි මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ස්වභාවයන්. ඒක ලෝක ධර්මතාවය. එහෙනම් සත්‍යයේ පැවැත්මට කරුණු දෙකයි. කම්ම නියාම, චිත්ත නියාම. දැන් මනෝ සංපස්සජා චේතනා කියනකොට කර්මයක් හදලා ඉවරයි. හරිද? දැන් කමනියාම. දැන් එතකොට ඒ කර්මයට අනුරූපව ප්‍රතිසන්දියක් ගන්නවා කර්මයට අනුරූපවයි ගන්නෙ. දැන් සිතේ බලවත් වෙච්ච ආකාරය රූපය දැකලා නම් රූපය පිළිබඳව නම් සිත බලවත් උනේ. එතකොට ඒ රූපය පිළිබඳව කර්මයක්. ඒක තමයි සතු කරගන්න එක්ක හොරකම් කරා. එහෙම නැත්නම් කාගේ හරි ජීවිතයක් හානි කළා. බොරු කිව්වා, කේලාම් කිව්වා. ඒ ආදී වශයෙන් කරනවා. එතකොට ඒ කර්ම සකස්ුනේ අර ඒවට තියෙන ඇලීම ආසාවෙන් හින්දා නෙමෙයිද? ඇලීම ආසාවෙන් හින්දා. ඒක බුදුරජාණන් වහන්සේ පෙන්නනවා තෘෂ්ණාව නිසා කර්ම කරන ආකාරය. යම් දෙයකට ඇලීමේ සිතක් තියෙනවා නම් ආස කරනවා නම් ප්‍රිය කරනවා නම් එයා ඒ දේ ලබා ගන්න කර්ම කරනවා. ඒතර කර්ම කරන්නේ තෘෂ්ණාව නිසා කියන කාරණය තථාගතයන් වහන්සේ පෙන්වනවා. ඒතර කර්ම මත තමයි සිත පවතින්නේ. ඒතර කර්මයක එල්ලිච්ච සිත ඊගාව භවයත් එක්ක සම්බන්ධ කරනවා. කම්ම නියාම චිත්ත නියාම. පැහැදිලිද කියන එක? මම මුලින්ම පටන් ගන්නකොටම කිව්වා ගැඹුරුයි කියලා. ඒතර අපි manuss ලෝකයට ආවේ කොහොමද? කුසල කර්මයක් කරලා. සත්‍ය පහළ වෙන ස්ථාන හතරයි. අණ්ඩජ බිත්තරයක් ඇතුලේ. අපි එහෙ ගිහින් නැහැ. බිත්තරයක් ඇතුලේ ආවන මිනිසෙක් වෙන්න බෑ. කුණු කාණු පල්වතර වලට ගියෙත් නෑ අපි. ඕපපාතික වුණෙත් නෑ. එහෙනම් අපි ආවේ ජලාබුජ. අණ්ඩජ, ජලාබුජ, සංසේදජ, ඕපපාතික. හතරාකාරයයි තියෙන්නේ පස් ආකාරයක් නැහැ ලෝකේ සත්‍යය පහළ වෙන. ඔය හතර ආකාරයෙන් එකකින් ඕනේ බහින්න. එහෙනම් අපි බැස්සේ මව් කුසෙන්. ඒකට කියනවා ජලාබුජ. පැහැදිලිනේ ඒක? ඒතොර මව් කුසට ආවේ කර්මානුරූපව නෙමෙයිද? කර්මයට අනුරූපව ආවේ. ඇයි ඒ කර්මයට අනුරූපව ආව කියන්නේ? S2 මේ S2 ේම පෙනීම ලබා ගත්තේ කර්මයෙන්. එයි. උප්පත්තියම අන්ධයි ඉන්න නිසා. උප්පත්තියම දැස් නොපෙනෙන අය නිසා. උප්පත්තියම භාගයට පෙනෙන නිසා. උප්පත්තිය ඉඳලම හොඳට පේන නිසා. කොටස් තුනක් ඉන්නවා. කොටස් තුනක් ඉන්නේ අපට හොඳට පේනවා. තව කෙනෙකුට භාගයට පේනවා. තව කෙනෙකුට පේන්නේම නැහැ. අසයිති කර්මයට. එහෙනම් කර්මයට අනුකූලව යාවේ. කන හැදුනේ ආකාරය. ඒක අපි මීට කලිනුත් පැහැදිලි කරලා තියෙනවා අම්මයි තාත්තටයි කන් ඇහෙන්නේ කතා කරන්න බෑ දරුවා කතා කරනවා. අම්මටයි තාත්තටයි ඉන්ද්‍රියන් සම්පූර්ණයි දරුවා අංග විකලයි. අම්මයි තාත්තයි හොඳ ඥානවන්තයි බුද්ධිමත් උගත් දරුවා මන්ද බුද්ධිකයි. ඥාන එක එක පැත්තක් විතරයි. සම්පූර්ණ ඊතර නෙමෙයි තියෙන්නේ. කර්මයයි ප්‍රත්‍ය වෙන්නේ. එහෙනම් කම්ම නියාම චිත්ත නියාම ඒතර කර්මයට අනුවයි සිත බැස්සේ. දැන් ඒතකොට හරිද බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. කම්ම නියම චිත්ත නියම. එන කර්මයට අනුවයි බැස්සේ. අපි එහෙනම් මෞකසට ආවේ කර්මයක් කරලා හැබැයි කර්මය කුසල කර්මයක්. ඇයි කුසල කර්මයක් කියන්නේ? බිත්තරයක් ඇතුළට යන්නේ අකුසල කර්මයක ප්‍රතිඵලයක් වශයෙන්. තිරසනෙක් වෙන්නේ අකුසල කර්මයක ප්‍රතිඵලයක් වශයෙන්. කුණු කාණු පල් වතුරවල උපදින්නේ අකුසල කර්මයක ප්‍රතිඵලයක් වශයෙන්. හැබැයි ඕපපාතිකව උපදිනවා දිව්‍ය ලෝක 6 රූපාවචර බ්‍රහ්ම ලෝකය හා රූපාවචර බ්‍රහ්ම ලෝකය. දිව්‍ය ලෝක 6 උපදින්නේ කුසල කර්මයේ ප්‍රතිඵලයක් වශයෙන්. රූපාවචර බ්‍රහ්ම ලෝකයේ උපදින්නේ රූපාවචර ධානයක ප්‍රතිඵලයක් වශයෙන්. ධානයක් උපදවන්න ඕනේ එතනට යන්න. අරූපාවචර බ්‍රහ්ම ලෝකයක උපදින්නේ අරූපාවචර කුසලයක ප්‍රතිඵලයක් වශයෙන්. අරූපාවචර ධානයක් උපදවන්නේ නැතුව අරූපාවචර බ්‍රහ්ම ලෝකේ මේ ලෝකේ කිසි කෙනෙකුට පහළ වෙන්න බෑ. එහෙනම් manuss ලෝකෙට ආවේ අපි කුසල කර්මයේ ප්‍රතිඵලයක්. හැබැයි ඒ කුසල කර්ම පුණ්‍ය ක්‍රියා 10න් අපි දන් දීලා තියෙනවා. හැබැයි දන් දීලා තියෙන ප්‍රමාණයට තමයි ලැබෙන්නේ. වර්තමානයේ ලැබෙන්නේ දන් දීලා තියෙන ප්‍රමාණයට දන් දීලා තියෙනවා ඒකේ ප්‍රතිඵලයේ භුක්ති විඳින්නයි වර්තමානයට ආවේ. හැබැයි දන් දීලා තියෙන ප්‍රමාණයට තමයි වර්තමානයේ ලැබෙන්නේ. ඒ නිසා තමයි උපදිනකොටම කෙනෙක් පදික වේදිකාව උපදින්නේ. අතු පැලක උපදින්නේ. මධ්‍යම පැලැන්තිය උපදින්නේ. මාලිගාවල් වල උපදින්නේ. දීලා තියෙන ප්‍රමාණයට අනුවයි. හරිද? මාලිගාව වෙන්නේත් මිනිස්සෙක්. මධ්‍යම පැලැන්තිය ඉන්නේත් මිනිස්සෙක්. දුගී දුප්පත් කටුමැටි ඒ ඉටි රෙදි වලින් වට කරගෙන ඉන්න පුංචි පැල්පතේ ඉන්නේත් මිනිස්සෙක්. දැන් ස්වභාවයන් තුනක් තියෙනවනේ. දැන් අතර කම්ම නියාමයට අනුව නෙමෙයිද චිත්ත නියාම. ඒතොර සිතේ ප්‍රවෘත්තිය විතරක් නෙමෙයි රූපේ ප්‍රවෘත්තියත් කර්ම නියාමයට අනුව. ඒකයි කන හැදුනේ කර්මයෙන් කියන්නේ. නිවැරදිව දැනගන්න, නිවැරදිව දැකගන්න. එතකොට නාසය දිව ශරීරය හැදුනේ කර්මයෙන්. තේරෙනවද? එහෙනම් ඒ කර්මයට අනුරූපව තමයි සිත් පෙළ හැදෙන්නෙත්. ඇයි? අර අතු පැලේ අර කටුමැටි වරිච්චි ගහපු බිත්ති වලින් වට කරගත්ත ඉටි වලින් වහලෙට සෙවල සෙවන හදාගත්ත ඒ පුච්චලයාගේ සිතක් හැදෙනවා ඒ gedara තියෙන රූප අනුව. නැද්ද? එයාගේ ඇහැට පේන රූප යම් ආකාරයකින් නම් එයාට ඒ අනුව නෙමෙයිද සිත හැදෙන්නේ? නැද්ද? මධ්‍යම පැලැන්තියේ ඉන්න ජීවිතයක් ගත කරන පුච්චලයාගේ නිවසේ තියෙනවා නම් යම් සුකෝපභෝගී භාණ්ඩ උපකරණ ඒ අනුව නෙමෙයිද එයාගේ සිත හැදෙන්නේ? ඇහැට පේන රූප. කනට ඇහෙන ශබ්ද. නාසයෙන් විඳින ගඳ සුවඳ, දිවට දැනෙන රස, ශරීරයෙන් ලබන පහස. ඔය පහම අර දුගී පැල්පතේ ඉන්න මිනිස්සයාටත් තියෙනවා හැබැයි වෙනස්. මධ්‍යම පැලැන්තියේ ඉන්න මිනිස්සයාට තියෙනවා ඊට වඩා උසස්. මාලිගාවල් වල ඉන්න මිනිස්සයන්ට. ඉහළයිද? එතකොට එහෙනම් ඒ හැදෙන සිතුත් එයාට ප්‍රණීතයි. මධ්‍යම පැලැන්තියේ ඉන්න පුච්චලයට ඒ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ නිසා හැදෙන සිත් එයාට මධ්‍යම ප්‍රමාණය. අර අතු පැලේ ඉන්න මිනිස්සයාට හීනයි. කවුද වෙන්කලේ? කවුද අර මාලිගාවට යන්න බැරි වෙන්න ආකාරයට ඒ ඒ ස්වභාවයේ විඳින්න දෙන්නේ නැතුව කවුද ඒක උදුරගත්තේ? ඒ අර දුගී පැල්පතේ අර කටුමැටි ගහපු වරිච්චි ගහපු බිත්ති වලින් වට කරපු වහලට ඉටි රෙද්ද ගහගෙන ඉන්න මිනිස්සයාට අයිතියක් නැද්ද අර මාලිගාව උපදින්න? කවුද ඒක උදුරගත්තේ? දෙවියන් වහන්සේ නම් දෙවියන් වහන්සේ හරි අසාධාරණයි. අසාධාරණයිනේ. ඒක ඔක්කොම මිනිස්සුනේ. හා. ಜಾති වශයෙන්, කුල වශයෙන්, ආගම් වශයෙන් දැන් නම් හැබැයි ඔක්කොම නැති එකනේ යන්නේ. හොඳයි ඒක ලස්සනයි. එතකොට මේ ඔක්කොම මිනිස්සුනේ. ලේ ඇට මස් නහර ඔය සියලු මිනිස්යන්ගේ තියෙන කෙස්ලම් නිය දත් සම් මස් නහර ඇට කෙලසම සොටු කඳුළු දහඩිය ලේ සැරව. නැද්ද? එහෙනම් අර අතු පැල්පතේ ඉන්න මිනිස්යාගේ අයිතිය කවුද උදුරගත්තේ? අර මාලිගාවේ ඇයි යාට උපදෙන්න දෙන්නේ නැතුයි අයිතිය කවුද ඉදිරියේ? දෙවියන් වහන්සේ නයිද හරි අසාධාරණ වැඩි. ඈ නඩු දාන්න එනවා. ඇයි පරමනුස්සයත් අර මිනිස්සේ වෙනස මොකද්ද? මේ මිනිස්සයාට ඇහක් තියෙනවා මර මාලිගාවේ ඉන්න මිනිස්සයාට ඇහක් තියෙනවා. නැද්ද? අර අතු පැල්පතේ ඉන්න මිනිස්සයාට කනක් තියෙනවා අර මිනිස්සයාට කනක් තියෙනවා. එයාට නාසයක් තියෙනවා අරයට නාසයක් තියෙනවා. මෙයාට දිවක් තියෙනවා අරයට දිවක් තියෙනවා. ඒ අතු පැල්පතේ ඉන්න මිනිස්සයාට ශරීරයක් තියෙනවා අර මිනිස්සයාට ශරීරයක් තියෙනවා. මේ අතු පැල්පතේ ඉන්න මිනිස්සයාට සිතක් තියෙනවා අර මිනිස්සයාට සිතක් තියෙනවා. දැන් ඒක උර අසාධාරණ නැද්ද වැඩි? කවුද උදුරගත්තේ? ඒක තමයි කම්ම නියාම චිත්ත නියාම කියන්නේ. දැන් පැහැදිලිද? එහෙනම් මනස හැදුනේ කර්මෙන්ද? හ්ම්. කර්මෙන්. ඒ අනුව තමයි වර්තමානයේ සිත් පෙළ හැදෙන්නෙත්. ඒතර මනසින් අර මාලිකාවල වල මිනිස් ඉන්න මිනිස්සු මනසින් එයාලා උදේට ලංකාවෙන් ෆ්ලයිට් එකට නගිනවා. ෆ්ලයිට් එකෙන් උදේ කෑම අරගෙන දවල් කෑම ගන්න එංගලන්තේ. එතනින් ආයි ෆ්ලයිට් එකට නගිනවා රෑ කෑම ගන්නෙ ඇමරිකාවේ. නිදාගන්නේ ඇමරිකාවේ. අර දුගී පැල්පතේ ඉන්න මිනිස්සයට එහෙම අයිතියක් නැද්ද? ඔව්. දැන් පැහැදිලිද ඒතකොට? ඒතකොට එයාගේ මනසින් ගන්න අරමුණු ප්‍රණීතයි. නේ? ඒතර මධ්‍යම පැලැත්තියෙන් ඉන්න මිනිස්සයාටත් ඒ ආකාරයෙන් තමයි එයා අරමුණු කරන්නේ. එහෙනම් බාහිර අරමුණුත් කර්මයට අනුරූප වෙන වෙන්නේ. පැහැදිලිද කියන්නේ? එහෙනම් ඒ අනුව හැදෙන සිත් ඒකත් කර්මයට අනුරූපයිනේ. එතකොට ඒ කර්ණ තුන ඒ කර්ණ ස්පර්ශය කරන්නේ ඒකට කර්මයට අනුරූපයි. ඒ අර මනුස්සයට බොහොම දුර්වර්ණ රූප, අමිහිරි ශබ්ද, දුර්ගන්ධයන්, එතකොට ඊ타මාත්ම නීරස ආහාර, එතකොට පහස බොහොම අපහසුයි. අර මාලිගාවල මිනිස් ඉන්න මිනිස්සු නිදාගන්නේ AC කාමරේ ස්ප්‍රින් නැතඟුට. අර මිනිස්සු ලෑලි ඇඳගෙන පැදුරක් කියලාගෙන මදුරුව තල තල. නැද්ද? දැන් එතකොට ඒ ස්පර්ශයත් එහෙනම් ඒ විඳීමත් කර්මයට අනුරූපද නැද්ද? කම්ම නියාම චිත්ත නියාම. හරිද? දැන් බුදුරජාණන් වහන්සේ දේශනා අපිට ඕනේ මග. ඒ කියන්නේ නිවැරදි මග දැන් හොයාගන්න ඕනේ. දැන් පැහැදිලිනේ එකක්. ඒතර මනස බාහිර අරමුණු දෙක නිසා සිත කර්ණ තුන එකතු කරපු ස්පර්ශය ස්පර්ශය නිසා සිතේ බලවත් වීම මේ සියල්ලම කර්මයට අනුරූපද නැද්ද එහෙනම් කම්ම නියම චිත්ත නියම හරිනේ එතකොට තථාගතයන් වහන්සේ දේශනා කරනවා හරි අනිත් කාරණය තමයි දැන් අපි මේකේ නিত্য අනිත්‍යතාවය හොයාගන්න ඕනේ මනස නিত্যද අනිත්‍යද අනිත්‍යයි අනිත්‍යයි කියන්නේ අස්තිරයි తాවකාලිකයි ඒ කියන්නේ කොච්චර කාලයකද දැන් අපි දන්නවා ඊයේ ඊයේ හැදපු සිත් දැන් මේ වෙනකොට එකක්වත් නැහැ. දැන් උදේ ඇති වුණා නම් යම් සිත් ප්‍රමාණයක් ඇහෙන් රූප දැකලා කනින් ශබ්ද අහලා නාසයෙන් සුවඳ ආග්‍රහණය කළා දිවෙන් රස විඳලා කයෙන් පහස ලැබලා උදේ ඇති වුණා නම් ඒ සිත් දැන් ඒ සිත් එකක්වත් නැහැ. නැහැ එකක්වත්. එහෙනම් නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි. හැබැයි ඒක නෙමෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු අනිත්‍ය. සිතේ ආයශත් එක්ක සම්බන්ධ කරන්න. සිතේ ආයශ එක චිතක්ෂණේ. රූපේකාශ චිතක්ෂණ 17යි. තේරෙනවද? සිතේ ආයශ එක චිතක්ෂණ. එක චිතක්ෂණයක් කියන්නේ තත්පරයක් කෝටියකට බෙදෙන. ඊටත් වඩා අඩු කාලයයි. සිතේ ආයශ. ඒක හොඳට තේරුම් ගන්න පුළුවන් මේ පැත්ත හැරලා මේ පැත්ත හැරෙන්න. මේ පැත්තේ තියෙන දේ පිළිබඳව සිත හැදිලා ඇති වෙලා නැති වෙලා ඉවර මෙහෙම කළා මෙහෙම කරනකොට අන්න එතන අනිත්‍ය තියෙන්නේ. තේරෙනවද කියන්නේ? එහෙනම් ඒ සිත භවෙන් භවයට යන්න බෑ. එයි මෙහෙම කළා මෙහෙම බලනකොට සිත හැදිලා නැති ඉවරයි. එහෙනම් චුතිය හා ප්‍රතිසන්ද ඒ කියන්නේ මේ භවයේ අවසානය හා ඊගා භවයේ පටන් ගැනීමට සිතක් යන්නේ නැහැ. ඒක හොඳට මතක තියාගන්න. සිතක් යන්නේ. සිතක් යනවා කියලා ගත්තොත් ආත්ම සංකල්පයට වැටෙනවා. ආත්මයක්. ඒ කියන්නේ එහෙනම් මේක නවත්තන්න බෑ. ඒ මෙතනින් සම් මෙතනින් නැති වෙලා අතනින් හටගන්න. හැබැයි සිද්ධ වෙන්නේ මෙතනින් නැති වෙනවා. ඒක මෙතනින්ම අතුරු දහන්. අතනින් පටන් ගන්නවා. ඒකයි චුති ප්‍රතිසන්. අන්තරාභවයක්, මනෝකායක්, ගන්ධබ්බ අවස්ථාවක් බෞද්ධ දර්ශනයේ ඉදිරිපත් කරන්නේ නැහැ. අන්තරාභවයක් කියන්නේ මෙතනින් චුත වෙලා මේ ආකාශය ආරෙමින් සැරිසරලා ගිහිල්ලා ඔය හොයාගෙන බහිනවා කියන්නේ. එහෙම හොයාගෙන බහින්න පුළුවන් නම් බහින්නේ මාලිගාවට. ආ? එහෙම හොයාගෙන බහින්න පුළුවන් නම් අපි බහිනවද අර කවුරු හරි බහීද අර අතු පැල්පති? පදික වේදිකාවේ. එහෙනම් මේ මිනිස්සයා හොඳට සරිසරල භාවයේ රවුමක් හොඳ රවුමක් ඇවිදලා හොඳ ඇමරිකාවේ ජනාධිපති අන්න මේ එහෙ එහෙ පිළිසිඳ ගනි. එහෙම යන්න පුළුවන්. යන්න පුළුවන්ද? එහෙම එකක් බුදුදහම ඉදිරිපත් කරන්නේ. මෙතනින් නැති වෙනවා. හැබැයි අතනින් පටන් ගන්නවා. ඒ අණ්ඩජ ජලාබුජ සංසේදජ අපවාදය. දැන් එහෙනම් මනස තේරුම් ගත්තද? එතකොට නিত্য දනිච්චද? මේක දුකයිද සැපයිද කියලා හොයාගන්න ඕනේ. දැන් සිත අපි සිතුවිලිනේ හොයන්නේ හැමතිස්සෙම. එහෙන් රූප බලලා සිත් හොයනවා. නැද්ද? හැබැයි සිත සතුටු සිතක් වෙන්න ඕනේ. නැත්තම් අකමැති. කනෙන් ශබ්ද අහලා සිතක් හොයනවා හැබැයි සිත සතුටු වෙන්න. ඒකනේ හොයන්නේ. මේ අමනාප සිතන්නව හරියන්නේ. ඒක හරියන්නේ. ගැලපෙන්නේ. නාසයෙන් සුවඳක් ආග්‍රහණය කළා සතුට සිතක් තමයි හොයන්නේ. ඒ කියන්නේ සුවඳ තියෙන්න ඕනේ. දිවෙන් රසයක් විඳලා සතුටක් එන්න ඕනේ. සතුට සිතක් වෙන්න ඕනේ. කියන්නේ තිත්තේ වහෙන් බොන්න බෑ. බොන්නේ නැණි කවදාත්. අමීරිය හේවයිපා. එන සතුට සිත. ඒ සිත් නේද හොයන්නේ. කයෙන් පාස ලැබලා සිත් නෙමෙයිද හොයන්නේ. සිත් හොයන්නේ. එහෙනම් එතකොට මේ සිත දුකයි කියන්නේ ඇයි? දුකයි කියන්නේ දැන් මේ සිත මෞකසට සම්බන්ධ කළානේ. අර කර්මයට අනුරූප මෞකසට සම්බන්ධ කළා. දැන් මෞකසේ රූපයත් එක්කනේ වැඩුණේ. මවගේ ගර්භාෂයේ යුක්තාණුව පිළියෙල වෙලා තිබ්බා එතකොට. තේරෙනවනේ? ඒක දන්නවනේ හොඳට. එතකොට ඒකටනේ මේ පතිත වෙන්නේ මේ විඥාණය. ඒකට කියනවා ස්පර්ශ කියලා ඒක සංසාර ප්‍රවෘත්තියට බුදුරජාණන් වහන්සේ පැහැදිලිව දේශනා කරලා තියෙනවා කබලින්කාර ආහාර, පස්ස ආහාර, මනෝ සංචේතන ආහාර විඥාන ආහාර කියලා ප්‍රධාන ආහාර හතරක්. ඒක එක ආහාරයක් තමයි ස්පර්ශ ආහාරය. ස්පර්ශ කියන්නේ ගැටෙන්න ඕනේ. නැත්තම් කවදා කිසි දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. ඇහැට රූප ගැටෙන්න ඕනේ. එහෙනම් අර විඥානේ අර යුක්තාණුවේ ගැටෙන්න ඕනේ. ගැටෙනකොටම ක්‍රියාවක් පටන් ගන්නවා එතන. ඒ පටන් ගන්නේ නාම රූප දෙකේ ක්‍රියාව. විඥානපච්චා නාම රූප. හරිනේ? එතකොට දැන් මානසික ක්‍රියාකාරීත්වය ගෙනහිල්ලා දැන් අපි කියවනේ ජලාබුජ කියලා මව් කුසකනේ ආවේ. ඒතොර දැන් මව් කුසේ වැඩිම සිද්ධ වෙනවා කලලයක් වශයෙන්. දැන් එහෙමනේ ආවේ අපි ඔක්කොම. ඒතොර කලලය අබුද අවස්ථාව, අබුද අවස්ථාව, පේශිය, පේශිය අවස්ථාව, ඝන අවස්ථාව. ඒ আদি වශයෙන් ක්‍රමක්‍රමේ වැඩෙනවා. දැන් වැඩෙන්නේ නාම රූප දෙකක් නෙමෙයිද? සිත කියන්නේ නාම, අර යුක්තානු රූප. රූප කියන්නේ සතර මහා ධාතු. හරිද? එතකොට දැන් මේ නාම රූප දෙක වැඩිම තුල ආයතන හයක් පහල කරේ නැති. ඇස් දෙක හැදුනේ. කන් දෙක හැදුනේ. නාසය, දිව, ශරීරය මොකද කලලය කියන එක බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ අගලක් කෝටි 3කට බෙදුවොත් එයින් එක පංගුවයි කලලය. එහෙම නැත්නම් පිරිසිදු තලතෙල් වල මේ අර ඉන්දියාවේ හිටියා මේ එළුව වර්ගයක් ඒ එළුවන්ගේ ලොම් හරි සියුම්. ඒ එළුවෙක්ගේ ලොම් ලොම් ගහක් අරගෙන පිරිසිදු තල තෙල් වල පඟවලා ගසනවා. ගසුවාමත් ඒක යමක් ඉතුරු වුණොත් ඒක තමයි කලලය. දැන් ඒතර ඒ කලලේ S2 තිබ්බේ නැද්ද? ඒ පුංචි ඒ පුංචි ප්‍රමාණය S2 තිබ්බේ නැද්ද? තිබුණ නැත්නම් ආයෙ හැදෙන්න බෑ. කන් දෙක තිබුණ නැද්ද? නාසය තිබුණ නැද්ද? දිව තිබුණ නැද්ද? ශරීරය තිබ්බේ නැද්ද? එහෙනම් ආයතන හයක් පහල කරානේ දර ක්‍රියාව පටන් ගත්ත ගමන් නාම රූපච්ච සලආයතන. හරිද? පටිච්චසමුප්පාද අහලා තියෙනනේ. දැන් මේ පෙන්වන්නේ චතුරාර්ය සත්‍යයයි ඈ. <laughs> දැන් අවබෝධ කරගන්න ඕනේ ඕකනේ චතුරාර්ය සත්‍යනේ ඕනේ. එතකොට දැන් ආයතන හය පහල කරානේ. දැන් ආයතන හය තියෙනවනේ. ඇස කන නාසය දිව ශරීරය හසිත. හයයිනේ. ඔය හැට ස්පර්ශය සිද්ධ වෙනවනේ. හැට රූප ස්පර්ශ වෙනවා. කනට ශබ්ද. නාසයට ගඳ සුවඳ. දැන් මනෝ සංචේතනා තේ චේතනා කියනකොට මනසට ස්පර්ශ වෙන්නේ අර අරමුණුයි. දිවට රස ස්පර්ශ වෙන්නේ. කයට පහස ස්පර්ශ වෙන්නේ. මනසට අරමුණු ස්පර්ශ වෙන්නේ. දැන් එතකොට ස්පර්ශය නිසා නෙමෙයිද විඳින්නේ? විඳීමේ සිට. දැන් වර්තමානයේ පවතිනා වූ මනසින් අපි අර පෙරේද බලපු චිත්‍රපටය පිළිබඳව දැන් විඳිනවා. පැහැදිලිද කියන්නේ? එතකොට ඒ පෙරේද බලපු චිත්‍රපටයේ ওই නාට්‍ය පිළිබඳව ඒ ස්වභාවය මනසට ස්පර්ශ වුණේ නැද්ද? ස්පර්ශ වෙනවා. නැත්තම් ඉඳින්න බෑ. ඒ කියන්නේ එවලේ එදා අපි කියන පෙරේද කියලා. ඒ බලන අවස්ථාවේ ඒ වෙලාවේ ඒ සිත් පෙළ ඇති වෙලා නැති වෙලා ඉවරයි. නමුත් ඒ ස්වභාවය මේ මොලේ ශෛල අතර සංඥාවෙන් තන්පත් කරගෙන ඉන්නවා. ඒ ස්පර්ශයයි දෙන්නේ මනසට. ඒ කියන්නේ නැත්තම් ඒක ගන්න බෑ. එතකොට ඒකට තමයි කියන්නේ මනෝ සංපස්ස කියලා. පැහැදිලිද? එතකොට එහෙනම් ස්පර්ශය නිසා නේද විඳින්නේ? ඇහැට රූප ස්පර්ශ වුණොත් එහෙන් විඳිනවා. ඒ ස්වභාවයම තමයි මනසට අරමුණු ස්පර්ශ වුණොත් මනෙන් මනසෙන් විඳිනවා. විඳීම තැන විඳින තැන ඇලෙන්නේ තමන් අපි කියමු ඊයේ හරි පෙරේද හරි පසුගිය සතියේ හරි අපි කියමු යම් ගමනක් ගියා කියලා විනෝද ගමන. ඒ විනෝද ගමන ගිහිල්ලා ඒ විනෝද වෙච්ච ආකාරය පිළිබඳව දැන් Taman කාමරයට ගිහිල්ලා තනියෙන් ඇඳට ගිහිල්ලා නිදාගත්තාම ඒ පිළිබඳව කල්පනා කරලා විඳිනවද නැද්ද? ඒ සතුට නැවත නැවත විඳිනවද නැද්ද? විඳිනවා. එතකොට එතන සිත ඇලිලා නැද්ද? ආ ඒ ඇලිලා හින්දානේ ආයි මනසින් විඳින්නේ. එදා ගිහිල්ලා ඒ ඇවිදලත් වින්ද ස්වභාවයෙන් නැවත මනසින් විඳින්න සිත එතන ඇලුන හින්දා නෙමෙයිද? ඒකට කියන්නේ තණ්හා. ඇලෙන සිතට මොකද්ද කියන්නේ? වේදනාපච්චය තණ්හා. හරිද? වේදනාපච්චය තණ්හා. ඒ ඇලුණු ස්වභාවයන් පිළිබඳව නැවත වෙන ට්‍රිප් එකක් යන්න හිතෙන්නේ හිතෙනවද? ඒක තමයි උපාදානය. ඒක තමයි උපාදානය. තදින් අරන් දෙන්නේ. අයියෝ මේ මාසෙස් පඩියාරගෙන සල්ලි ටිකක් එකතු වෙන අයියන්කෝ අර වගේ කියනවද නැත්? දැන් උපාදානයි. හරිද? තණ්හාපච්චය උපාදානයි. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කළා හරිද? උපාදාන පත්‍ය බව. දැන් එතකොට දැන් ওই සිතුවිලි ඇතුව තමයි ඉන්නේ. ආයෙත් තව මාසිකෙන් හරි කීපෙන් හරි මේ වගේ ආයි විනෝද චාරිකාවක් යන්න ඕනේ. හරි. දැන් ওই කාලය අතරතුර මැරෙනවා. මැරෙන්න වෙලාවක් නැහැ. දැන් මැරුණා කොහේ කියලාද හිතන්නේ? ආ චාරිකාවේ තමයි යන්නේ ඊට පස්සේ. ඊට පස්සේ චාරිකාව යනවා. එමෙතර මල්ලත් ඉපදිලා ඉන්නවා. තේරෙනවද? නැත්තම් ගෙදර ඇවිල්ලා ඉතින් ගෙදර ඇත් එක්ක හැබැයි ඒන්නේ ඉතින් පෙරේත වශයෙන්. ඒන්නේ මනුස්ස වෙසෙන් නෙමෙයි. උපාදාන පච්ච භව. භවයක් හදනවා. කර්ම හදලා තියෙන්නේ භවයක් හදනවා. හරිනේ? ඒතර භව කාම භව අල්ලගත්තේ කාම භවය නම් කාම ලෝක දිව්‍ය ලෝක හයෙන් හෝ මනුස්ස ලෝක. හැබැයි සිත තිබ්බනම් තවතිසා දිව්‍ය ලෝකේ නන්දන උයනේ ඒ චාරිකාව එහෙයි. හැබැයි ඒකට කුසලයක් කරලා තියෙන්න ඕනේ. හොඳ කුසලයක් කරලා සීමා බෝධිය වැඳලා රුවන්වැලි සෑය වැඳලා සිල් සමාදන් වෙලා දන් එහෙම දීලා ඒ සිතුවිල්ල එකම අරමුණු කරානම් අර අර චාරිකාව යන්න අරමුණු කළා වගේ අරමුණු කරානම් තවතිසා දිව්‍ය ලෝකේ අන්න නන්දන උයනේ තේරෙනවද කියන්නේ මේක තමයි කම්ම නියම චිත්ත නියම හරිද එතකොට භවයක් කාම භවේ ඒ භවේ පහල කරා ಜಾති හරිද දැන් පහල කරනවනේ අනිවාර්යෙන්. දැන් මේ පහල කරලා තියෙන මනුස්ස භවය. අපි ආවේ මනුස්ස භවය. දැන් පහල කරලානේ තියෙන්නේ. එතකොට මේ කාම භවයක්. දැන් භවපච්චය ಜಾති. එතකොට භවයක් තියෙන හින්දානේ පහල කරේ. භවයක් නැත්තම් පහල කරන්න බැහැනේ. දැන් භවපච්චය ಜಾති පහල කරා. දැන් මොනවද හම්බෙලා තියෙන්නේ? මං කියනවා දිරීම හම්බෙලා තියෙනවා. ජරාව. කෙස් ටික ඉදීම. ඒක හම්බෙලා නැති. රැවුල් ඉදෙනවා. කන් ඇහිම අඩු වෙනවා. ඇස් පෙනීම අඩු වෙනවා. දත් ටික හැලෙනවා. හැම රැලි වැටෙනවා. කොන්ද කුදු වෙනවා. දේව මොනවා කියලාද හිතන්නේ? සපයි කියලා හිතනවාද? දැන් මෙච්චර කාලයක් නම් මාසයක් දාගෙන හිටියද අවුරුදු 3ක් විතර තිස්සේ. ව්‍යාධියකට බයයි නෙමෙයිද? ව්‍යාධි කියන්නේ ලෙඩ රෝගනේ. ඒ එක ලෙඩක් විතරයිනේ ඒක. කොවිඩ් කියන්නේ එක ලෙඩක් විතරයි. ඒ ලෙඩේ විතරද ලෝකේ තියෙන්නේ. හිසේ ඉඳලා පාදාන්තය දක්වා ගත්තොත් එහෙන් පිටින් ස්පිරිතාලයක්. එහෙන් පිටින් ස්පිරිතාලයක් මේක. නැද්ද? ව්‍යාධි. සැපයිද? එම්බිරිස්සාවක් දුකයි. ආ හොර හොරින් ඉන්නේ. ඒකට තකමැතිනේ. ඒ හැදෙනවට තකමැති. හැබැයි සුළු අසනීපයක්. ඒකත් දුකයි. එන ව්‍යාධි දුකයි. මැරෙන්නේ. කවුද සතුටින් මොහොන දෙන්නේ? hina වෙලා යන්නේ කවුද? අඬනවා. දුකයි හින්දානේ අඬන්නේ. අනිත් එක්කෙනා මැරුණා අඬනවනේ. දෙයක් නේ. එහෙනම් තමන්ගේ මරණ අවස්ථාව ලඟ වුණා කොහොමඩයිද? තව එක්කෙනෙක් මරණා මඩනවන. මරණේ දුකයි. ශෝකය සතුටක්ද ඇති කරන්නේ දුකක්ද? ශෝකය කියන්නේ දුකයි. කනගාටුව, හැඬීම, වැළපීම, ප්‍රියන්ගෙන් වෙන්වීම අර ඉපදීම නිසා නෙමෙයිද ඔය ටික හම්බුනේ. ඉපදුනේ නැත්තම් ඒ ටික හම්බ වෙනවද? ආ. දැන් මේ සියලු ස්වභාවයන් තියෙනවද නැද්ද? තියෙනවා. ඒ තියෙන සැපද දුක්ද? ඒක සත්‍යද අසත්‍යද? ඒක තමයි දුක්ඛාරය සත්‍ය කියන්නේ. ඒක ඕක ප්‍රතික්ෂේප කරන්න බැහැනේ. එහෙනම් අපි භාජනය වෙන්නේ නිරන්තරයෙන් මොනවද? දුකට භාජනය වෙන්නේ. ඒක සත්‍යයක්. ඒක ආර්ය සත්‍යයක්. අනිවාර්යෙන් ඒ ස්වභාවයට මුහුණ දෙන්න ඕනේ. තරුණකම තුල තියෙන්නේ මහලු බව. නැද්ද? හිතාගෙන අපි තරුණයි කියලා. ඔව්. 18 20 හැමදාම ඉන්න පුළුවන්. බෑ. එහෙනම් තරුණ බව තුල තියෙන මහලුකම, තරුණ බව තුල තියෙන මහලු බව. නිරෝගී බව තුල තියෙන රෝගී බව. ජීවිතය තුල තියෙන මරණය. නැද්ද? ආවනම් අනිවාර්යෙන් මරණයට මුහුණ දෙන්න ඕනේ. එතකොට එහෙනම් මේවා ඔක්කොම දුක්නේ. ඒ සහතිකයිනේ දුක් කියන්නේ. අඬනවනේ. දැන් කොච්චර ඇඬුවත් ඇහින්ද ඇඬුවා. කනින්ද ඇඬුවා. නාසයෙන්ද, දිවෙන්ද, ශරීරයෙන්ද, අනිත් අයෙන්ද ඇඬුවා. ඇඬුවේ නැද්ද? එහෙනම් දුක් නෙමෙයි තියෙන්නේ. හරි. දැන් ওই දුක ඒ කාර්ය සත්‍යයක්නේ. ඒ තමයි චතුරාර්ය සත්‍ය පළවෙනි එක. දැන් ওই දුක හදන හේතුව උතනම තියෙනවා. දුක ළඟමයි ඔගේ හේතුව තියෙන්නේ. ඒ මොකද්ද? දැන් <clears throat> බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය දේශනා කළේ දුක්ඛාර්ය සත්‍ය, සමුදාය සත්‍ය, නිරෝධ ආර්ය සත්‍ය දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදා ආර්ය සත්‍ය. හරිනේ. චතුරාර්ය සත්‍ය. දෙක සත්‍යයක් තේරුම් ගත්තනේ ඇත්තයි කියලා. දැන් පටිච්චසමුපාදය දන්නවනේ. දැන් ජරා මරණ මේ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස ඔක්කොම අපි විඳ විඳ ඒකට හේතුව ප්‍රධාන හේතුව ආශ්‍රව. ආශ්‍රව කියන්නේ තෘෂ්ණාව. තෘෂ්ණාව කියන්නේ චන්දරාගය. කාම ආශ්‍රව කාමයන්ට ඇලෙනවා. කාම තණ්හා. භව ආශ්‍රව භවයන්ට ඇලෙනවා භව තණ්හා. ditthi ආශ්‍රව ditthi වලට ඇලෙනවා එහෙනම් අවිජ්ජාශ්‍රව. ඒතර කාමාශ්‍රව භවආශ්‍රව ditthi ආශ්‍රව කියන්නේ කාම තණ්හා භව තණ්හා. ඒතර විභව තණ්හා කියන්නේ ඒතර මේ භවයේ විතරයි තියෙන්නේ කියලා ගත්තොත් ditthi ආශ්‍රව. කාම තණ්හා භව තණ්හා විභව තණ්හා. දැන් එතකොට තණ්හාව බුදුරජාණන් වහන්සේ මොකක් හැටියටද දේශනා කළේ? දුකට හේතු හැටියට නෙමෙයිද? එහෙනම් අපි මේ දුක් විඳ විඳ ජරා ව්‍යාධි මරණ ශෝක මේ සියලු දුක් විඳ විඳ අපි කාමයන්ට ඇලෙනවද නැද්ද? ඉතින් හේතු හදනවනේ. ඒ මොනවට හේතුවද හදන්නේ? දුකට හේතුව හදන්නේ. ඕක තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. පැහැදිලිද දැන් කියන්නේ? කාම ආශ්‍රව කියන්නේ කාමයන්ට ඇලෙනවා. කාම කියන්නේ කැමැති කියන එක. ඇහැට කැමැති? එහෙනම් කාම ආශ්‍රව. ඇහෙන් දකින රූප වලට කැමතිද? එහෙනම් කාමාශ්‍රව. නැද්ද? කනට කැමතිනේ. මිහිරි ශබ්ද වලට කැමති. ඉතින් ආශ්‍රවනේ. කැමති කියන්නේ ආශ්‍රව. කැමති කියන්නේ කාම. කාම කියන්නේ කැමති. කැමති තැන සිත ඇලිලා. ඇලිනවා කියන්නේ තණ්හාව. නැද්ද? දැන් එතකොට අර දුක් විඳ විඳ මොකද්ද මේ හදන්නේ? හේතුව. ඉතින් හේතුව හදනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙය උපදීමෙන් මෙය උපදී. මෙය නූපදීමෙන් මෙය නූපදී. මෙය ඇතිකල්ලි මෙය ඇත. මෙය නැතිකල්ලි මෙය නැත. ඒකනේ කියන්නේ තථාගතයන් වහන්සේ. හේතුඵල පෙන්වන්නේ ඒකනේ. මෙය ඇතිකල්ලි මෙය ඇත. ඒ කියන්නේ වේදනාව ඇතිකල්ලි ඇලීම ඇත. ස්පර්ශය ඇතිකල්ලි විඳීම ඇත. ස්පර්ශය නැත්තම් විඳීම නැත. බෑනේ විඳින්න. එහෙනම් දුකට හේතු ඇති කල්ලි දුක ඇත. ඒ කියන්නේ ආශ්‍රව දැන් පටිච්ච සමුප්පාදය කියන්නේ රවුමක්. අවිච්ඡා සංඛාරා විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා තණ්හා උපාදාන භව ජාති ජරා මරණ. රවුමක් නේ ඔකේ තියෙන්නේ. ඒතර මේ ජරා මරණ විඳ විඳ අවිද්‍යාවට හේතුවක් බුදුරජාණන් වහන්සේ පෙන්නනවනේ. මොකද්ද අවිද්‍යාවට හේතුව? ආශ්‍රව. ආශ්‍රවත ඒ කියන්නේ ඇලෙනවද? ඒ ඇලෙන්නේ අවිද්‍යාව නිසා. අවිද්‍යාව කියන්නේ මුලාව, මෝහය, රැවටීම. ඒතර රැවටීම නම් තියෙන්නේ එතන අවිද්‍යාව. අවිද්‍යාව ඇලෙන්නේ ඇයි? අවිද්‍යාව නිසා. යම් කෙනෙකුට අවිද්‍යාව තියෙනවා නම් එයා ඇලෙනවා. නැද්ද? අවිද්‍යාව නැත්තම් එයා ඇලෙන්නේ. ඒ නිසා තමයි අවිජ්ජායත්තේව අශේෂ විරාග නිරෝධා සංඛාර නිරෝධෝ. ඒතර අවිද්‍යාව යම් කිසි කෙනෙකුට නැත්තම් සංස්කාරය හදන්නේ නැහැ. කර්ම හදන්නේ. ඒතර අවිද්‍යාවට ප්‍රත්‍ය වෙන්නේ ආශ්‍රව. ආශ්‍රව කියන්නේ තෘෂ්ණාව. එතකොට තෘෂ්ණාව හේවත් ආශ්‍රව අපි මේ දුක් විඳ විඳ දුක් විඳ විඳ ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක් මේ ඔක්කොම විඳ විඳ අපි හේතු හදනවද නැත් එහෙනම් මේ ඇති කල්ලි මේ ඇත මේ උපදීමෙන් මේ උපදී එහෙනම් මේ නැති කල්ලි මේ නැත. මේ නූපදීමෙන් මේ නූපදී. දැන් මොකද්ද එතකොට කරන්න තියෙන්නේ? ආශ්‍රව අයින් කරන්න ඕනේද නැද්ද? ආශ්‍රව කියන්නේ තණ්හාව අයින් කරන්න. ඒතොර තණ්හාව samudāri සත්‍යනේ. ඇයි samudāri සත්‍ය හැටියට දේශනා කළේ? තෘෂ්ණාව නිසා තමයි කර්ම කරන්නේ. කර්ම නිසා තමයි සිතේ ප්‍රවෘත්තිය තියෙන්නේ. ඒ නිසා තමයි කම්ම නියාම චිත්ත නියාම. කර්ම නැත්තම් සිතට පවතින්න බෑ. ඒ සිතේ ප්‍රවෘත්තිය ඒ කර්ම හදන්නේ සිත හදන්නේ ඒකට කියනවා අபிසංකාර සහිත කර්ම විඥානය. අபிසංකාර නිකන් සංස්කාර නෙමෙයි. අபிසංස්කාර කියන්නේ ප්‍රතිසන්දියක් අරන් දෙන්න පුළුවන් කර්ම. අபி කියන්නේ ලොකුයි කියන එක, ඉහළයි කියන එක, බලවත් කියන එකට තමයි අபி අபி කියන වචනේ පාවිච්චි කරන්නේ. සංස්කාර කියන්නේ කර්මවලට. කුසල සංස්කාර කියන්නේ කුසල කර්ම. අකුසල සංස්කාර කියන්නේ අකුසල කර්ම. ආනිජ්ජාභි සංකාර කියන්නේ ධානා හරිද? එතකොට එහෙනම් කර්ම කියන්නේ අபிසංස්කාර සහිත කර්ම විඥානයයි භවයක් හදන්නේ. පැහැදිලිද? දැන් තෘෂ්ණාව අයින් කරලා බලන්න සිත අபிසංස්කාර වෙයිද කියලා. වෙන්නේ. ඒ කියන්නේ විඥානය දැන් මේ මනස ගැන කතා කළේ අපි. ඒතොර මනස කියන්නේ විඥානය විඥානය අபிසංස්කාර සහිත කර්ම විඥානයක් වෙන්නේ තෘෂ්ණාව අයින් කළාම. ඇලීම අයින් කරපුවාම නිකම්ම විඥානයක් විතරයි. ඒකට බලයක් නැහැ. ඒකට ශක්තියක් නැහැ. ඇයි? කර්ම සම්බන්ධ වෙලා නැහැ. අபிසංස්කාර සහිත කර්ම විඥානයයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඊගා භවයට ප්‍රත්‍ය වෙන්නේ. ඒ නිසා සංකාරපච්ච විඥාන කිව්වා. අන සංස්කාර ප්‍රත්‍ය වෙන ප්‍රතිසන්දි විඥානෙට. පැහැදිලිද කියන එක? දැන් එතකොට කර්ම ෂේ කරන්න ඕනේ. කර්මයෙන් කරන්න ඕනේ. කර්ම කළොත් විපාක. දැන් කර්මයට අනුව විපාක පෙන්වන්නේ දැන් මුලින්ම <laughs> මාලිගාවයි මේ මේ මධ්‍යස්ත එහෙම නැත්නම් මධ්‍යම පැලැන්තියයි අර දුගී පැලැන්තියයි අරගෙන. දැන් ඒතර කර්ම දැක්කනේ පැහැදිලිවම. ඒතර කර්ම ෂේ කරන්න එපා. මොකද මාලිගාවට ගියා මැරෙනවනේ. ජරා ව්‍යාධි ඒවෙන් බේරෙන්න බෑනේ මාලිගාව ගියා කියලා නේ. එහෙනම් කර්ම ෂේ කරන්න ඕනේ. කර්ම ෂේ කරන්නත් අන්නවයි කරන්න ඕනේ. අන්න හේතු අයින් කළා. ඒතකොට මේ නැති කල්ලි මේ නැත. මේ නූපදීමෙන් මේ නූපදී. එතකොට විඥානය හේවත් මනස, හේවත් මානසිකාරය හේවත් සිත අපි අபிසංස්කාර ස්වභාවයට පත් කරන්න එපා දැක්කොත් දැක්කා. ආ. එතකොට ඒතර අල්ලා ගැනීමක් නෑ. ඇහුණා නම් ඇහුණා. දිත්තේ දිත්ත මත්තම් සුතේ සුත මත්තම් මුතේ මුත මත්තම් විඤ්ඤාතේ විඤ්ඤාත මත්තම්. දැක්කන දැක්ක විතරයි එතනින් යහට ඉවරයි. ඇහුණා නම් ඇහුණා විතරයි. දැන් අපි එහෙමද? නෑනේ පස්සෙන් එලෝගෙන යනවා. නැද්ද? දැකපු දේ පිළිබඳව මිහිරි නම් ලස්සන නම් දැකුම් කලන පස්සෙන්ම යනවා. මොනවද හදන්නේ? අපි සංස්කාර. ඒතර කර්ම විඥානයයි. එහෙනම් මේ ඇති කල්හි මේ ඇත. එතකොට ආශ්‍රවයි. ආශ්‍රව නම් හැදුවේ දුකයි. එහෙනම් දුක කියන්නේ කාර්ය සත්‍යයක්. සමුදය කියන්නේ ආශ්‍රව හේවත් තෘෂ්ණාවයි. ඒක samudāri සත්‍ය. එහෙනම් ඒකයි කරන්නේ. ඒ නිරෝධාරි සත්‍යය. මේච්චර වෙලා කතා කළ මේ නිවැරදි දර්ශනය සම්මාදිට්ඨියයි. දර්ශනය කියන්නේ දකිනවා. සම්මා කියන්නේ නිවැරදි යහපත්. එහෙනම් සම්මාදිට්ඨිය. දැන් වාඩි උනේ අනවබෝධයෙන් නම් දැන් අවබෝධයෙන් නැගිටින්නේ. ඒ නැගිටින්නේ සම්මාදිට්ඨිය. පැහැදිලිද කියන්නේ? බණහන්නේ ඇයි? සම්මා දිට්ඨියට එන්නේ. එතකොට එන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට. එතකොට එහෙනම් දුක්ඛ ආර්ය සත්‍ය, සමුදාය සත්‍ය. එතකොට හේතු අයින් කළා. ඒ නිරෝධ ආර්ය සත්‍යයි. ඒ කියන්නේ නිවනයි මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. හොඳයි ධර්ම දේශනාව සම්පූර්ණ. කාලය ඉවර වෙලා තියෙනවා. පැහැදිලිද කියන්නේ? කවදා හරි කරන්න වෙනවා. ඉතින් ඒකට ඒක කල් දාගන්න වැඩක් නැහැ ඔය. ඉතින් කවදා හරි කරන්න වෙනවා. මේ කල් දාලා වැඩන්නේ. ඉතින් එහෙනම් අද කරගන්න තියෙනවා. අද කරලා සුවසේ ජීවත් වෙන්න පුළුවන් හිටින් ඉඳලා. හොඳට සතුටින් ඉන්න පුළුවන්. ඇලෙන්නෙත් නැහැ, ගැටෙන්නෙත් නැහැ. තේරෙනවද කියන්නේ? රාතන් වාස ඇලෙන්නේ නැහැ, ගැටෙන්නෙත් නැහැ. ඇයි? අවබෝධ කරලා තියෙනවා.